හොඳයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ පස්වෙනි දවසේ අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකටයි. ඒක සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ අතර වාරේ කාට හරි වෙනස් සභාවට ඉදිරිපත් කරන්න වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කර්මා කළ ඉදිරිපත් කරන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට අපි කියමිනා රජී මහත්තයාට මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවස්ථරයි හැමදෙරණි ගෞරවනීය මෑණියන් වහන්සේ. අවස්ථරයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාවේදී යෙදී සිටින් ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙත සිත යොමු කරගෙන සිටින විට ආශ්වාස ප්‍රාශ්වාස ඊතා සියුම් වී නැති වී යාමෙන් නිශ්චලතාවයේ අත්දකිමි. මෙසේ නිශ්චලව සිටින විට ශරීරයේ දරා ගනින් ධනස්වල වේදනාව ඇති වුනි. මෙය අනිත්‍ය ලෙස මෙනෙහි කරමින් උපේක්ෂාවෙන් බලා සිටින්නෙමි. මෙලෙස ශාරීරික වේදනාවක් ඇති වූ විට ඒ දෙස බලා අනිත්‍ය මෙනෙහි කළද එම වේදනාව අඩුවීමක් දක්නට නැත්නම් ඉරියව්ව මාරු කිරීම සුදුසුද? ගරු ස්වාමින් වහන්සේ එසේ කිරීමෙන් භාවනාවට බාධාාවක් වේදයි විසඳුමක් ලබා දෙන මෙන් ඊට ගෞරවණීය ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. හොඳයි එතකොට මේ ප්‍රශ්නේ ඇටියට මුල් ටිකේ බොහොම ලස්සනට ගලණයක් තියෙනවා. ආනාපාන සතිය භාවනා කරනවා. ඒක හොඳට කී කර වෙනවා. එතකොට වේදනාවක් වෙනවා. ඒ වේදනාව දිහා උපේක්ෂාවෙන් බලා ඉන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම පදනමේ හෝ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නකොට උපේක්ෂාවෙන් නෙවෙයි බල්ලා තියෙන අපේක්ෂාවෙන් මේක නැති වෙයි කියලා. ඒකයි අපේක්ෂාවයි උපේක්ෂාව අතර වෙනස. වේදනාද්‍යා උපේක්ෂාව බලනවා කියලා කියන්නේ මේක නැති වේවා කියන අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාවක් තියෙන එකට උපේක්ෂාවක් නැහැ. ඒ නිසා මෙතන ඒ මේ මම උපේක්ෂාවෙන් බලා හිටිය අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් බලා හිටිය කිව්වට ඒ වේදනා කෙරේ තියෙන ද්වේෂය ඒ වේදනා කෙරේ තියෙන දෝසානුසය යට වාක්‍යයෙන් කියනවා මං හිතුවට වේදනාවක් නැතුනේ නැහැ කියලා. ඒ කියන්නේ වේදනාවක් නොදකින් නොපතන් කියන ද්වේෂයෙන් බල්ලා තියෙනවා. ඒක දැකලා නැහැ. ඒසා වේදනාව දැකලා තියෙනවා මෙනේ කිරුම් ප්‍රයත්න කරලා තියෙනවා උපේක්ෂාව කියලා හිතලා තියෙනවා. නමුත් අපේක්ෂාවක් තිබිලා තියෙන්නේ. ඒ අපේක්ෂාව තිබිලා තියෙන වේදනාව වනස්සිතවිල්ලක්. මේක නැති වේවා, භංග වේවා, දුරු වේවා කියන හැඟීම. ඉතින් ඒක තියෙන තාක්කල් මෙනේ කිරීම වදින්නේ නැහැ. මෙනේ කිරීම ක්‍රියාශීලී නැහැ. ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් නම් මේ වේදනාව සාසනික වශයෙන් කියනවා දුක් වේදනාවක්. වේදනාව කියන පොදු වචන අපි පාවිච්චි කරන දුක් වේදනාවට ඒක වැරදි විවහාරයක්. වේදනාව කියලා කියන විඳීමට ඒක දුක්ඛ සුඛ අදුක්ඛම සුඛ කියලා විශේෂණ පද තුනක් තියෙනවා. මේකේ දුක් වේදනාවක් කියලා කියලා නැහැ. මම හිතනවා මේ කතා කරන්නේ දුක් වේදනාවල කියලා දුක් වේදනාවක් කියනවා නම් ඒකට ද්වේෂය තමයි එන්නේ. ඉතින් එනේන දුක් වේදනාවක් අනුව ද්වේෂය ඒකට අකමැත් ඒකට නුරුස්නා ගතිය දැක් ගන්න පුළුවන් නම් ඒක භාවනාවේ සෑහෙන දියුණුවක්. එතකොටනම් අපේක්ෂාවයි උපේක්ෂාවයි අතර වෙනස පොඩ්ඩක් අල්ලා ගන්න පුළුවන් මේ. අපි උපේක්ෂා වෙනවයි කියලා කියන්නේ නොදකින් නොපතන් කියන එක. ඒකට නෙමෙයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ ඒක වැඩි උනත් අඩු උනත් දෙකම එක ගන්නවත් අඩු කරන්න තමයි. මේකටත් වැඩි අඩු උනාට කමක් නැහැ. තවත් ටිකක් අඩු කරන්න. ඉතින් ඒ නිසා වේදනාවේදී සාමාන්‍ය රූප ධර්ම මෙනෙහි කරන ක්‍රමයේ දෙතාවර මෙනෙහි කිරීමක් ඕනේ. මුනත පේන වේදනාව, සැප, දුක, අදුක්කම සුඛ. ඒක යට තියෙන සැප වේදනාවට තියෙන රාගානෝසය, දුක් වේදනාවට තියෙන පටිඝානෝසය සහ අදුක්කම සුඛෙට තියෙන අවිජ්ජානෝසය කියන දෙක තුන tire පිටිපස්සේ තියෙන. එතකොට මේ මෙනෙහි කිරීම දෙතාවරව දෙකම අල්ලන විදිහට ගිය දවසේ උතුම් සතුටක් ඇති වෙන පටන් අර ගන්නවා. හරියට මේ සාමාන්‍ය ගියර් දාලා ගෙලවන කාර් එකක ඉඳලා ඔටෝමැටික් ගියර් තියෙන කාර් එකකට ගියාට පස්සේ තමයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ටිකක් අමාරු ක්ලච් එක නැහැනේ. ක්ලච් එක දාගන්න නැති වෙච්චා අමාරු වෙනවා. නමුත් අන්තිමට බලනකොට ඒක හරියට ස්පීඩ් එකට එනකොට එයා ක්ලච් එක දාගෙන ගියර් එක දාගන්නවා. එතකොට තේරෙනවා දැන් සාමාන්‍ය කාර් එකක් නෙවෙයි අලුත් මොඩල් කාර් එකක් තියෙනවා දැන් තමයි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ දන්න ඊට පස්සේ වෙන මොකක්වත් ඕනේ නැහැ. හුරු ඒ හුරුව දිගටම අරගෙන යන්න පුළුවන්. ඒ වගේ අර රූප වෙනෙහි කරලා එක එකවර මෙනෙහි කිරීම පුරුදු කරපේකනා යටටට්ටුවත් අල්ලලා මෙනෙහි කරන එක පුරුදු වුණාට පස්සේ එයාට තීරණ පටන් ගන්නවා දැන් මේට වඩා සංකර සංකීර්ණ දෙයකට වුණත් මට කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මේ ඒ ඒ වේදනාවට යටින් වැඩ කරන අනුශේධ ධර්ම පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේ තියෙන වංචනික ස්වරූපෙ පෙන්වන්න ඕනේ. ඒක ලියලා ඒ නිසා අපේක්ෂාව උපේක්ෂාවක් විදිහට හිත කතා කරනවත් ඒක බොරුව. එහෙම අවාපෑම තියෙන්නේ. උපේක්ෂාව නම් වේදනාව වැඩුණයි කියලා හෝ අඩුණයි කියලා හෝ ඒකට හිත ගන්න කරදර ගන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ අහන්නේ මේ වෙලාවට ඉරියව් වෙනස් කරාම මොකද වෙන්නේ කියලා භාවනාව කැඩෙයිද කියලා මගෙන් අහනවා. මට අහන්න තියෙන්නේ එහෙම ඉරියව් වෙනස් කරනකොට සතිය කැඩෙනවද කියලා. ඉතින් මේ ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පුළුවන් නම් මම දැනගෙන මගේ නැවතිල්ල මම පය දිගහැරියාට සතිය කැඩෙන්නේ නැහැ කියලා මම ওই ප්‍රශ්නේ භාවනා කියන වචන වලට සතිය කියන වචන දාලා මම ඒ උත්තරේම දෙනවා. එච්චරයි. ඔයගොල්ලෝ භාවනා කියන වචනෙට මම සතිය කියන වචනේ දාපු ගමන් ප්‍රශ්නෙත් විසඳෙනවා උත්තරෙත් විසඳෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරුට ඇත්තටම සාධනීය උත්තරයක් ඍජු උත්තරයක් අවශ්‍ය නම් මට දැනගන්න කැමති මේ විදිහට ඉරියව් වෙනස් කිරීම නිසා ඉරියව්ව වෙනස් කරන වෙලාවේ වෙනස් කරාට පස්සේ ආදි වශයෙන් සති ධාරාවක් කැඩුනද නැද්ද? කැඩුනා නම් භාවනා කැඩලා. ඔය සතිය කියන්නේ භාවනා තමයි. කැඩෙන්නේ නැතුව වෙන ඉරියව් වෙනස් කරන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් ඉරියව්ව වෙනස් කරමින් කැඩෙන්නේ නැතුව පවත්වන සතිය ඉරියව් වෙනස් නොකර පවත්වන සතියට වඩා හොඳයි කියන එක විතරක් මට කියදේ. ඔය හිතන බොහොම විචිත්‍ර වැඩක් වෙනවා යත්ති සතිය කඩා ගන්න නැත්නම් ඒක බොහොම දක්ෂයි. ඒකට මම කියන්නේ සෙල්ලක්කාර සතිය කියලා. ඒකට මම කියන්නේ රැඩිකල් වාදී සතිය කියලා. ඒකට මම කියලා කියන්නේ විප්ලවීය සතියක් කියලා. ඉස්සර සතිය තිබුණේ එකම ආරමුණක නොසලී පවත්තන එකනේ. දැන් ආරමුණ ඉරියව් මාරු කරද්දී සතිය පැවැත්ීමේ කැඩෙලා නැත්නම් හැබැයි කැඩෙන්නේ නැහැ කියලා සහතිකයක් නැහැ. ඒ සහතිකය දෙන්න නම් භාවනා කරන එක නා කියන්න ඕන මගේ ඉරියව් මාරු කිරීමේදී සතිය කැඩුණා නැද්ද කියලා. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නයට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරන කාලය තුළදී මා මගේ ඇටකටුවල ඇතම් කොටස් වරින් වර දෙදරන්නාසේ දැනේ. තරංග ඇතුලේ සඳහන් කළ තියෙන ඉංග්‍රීසි වචනේ vibration. එම vibrate වීම සෑහෙන වේලාවක් පවතී. වරින් වර මේ දැනේ. එසේ වන්නේ ඇයිදයි නොදනිමි. ඒට හේතුවක් තිබේද? සමහර විට භාවනා නොකර නිකං සිටින විටද එහෙම දැනේ. ඒ ගැන කිසිවක් නොසිතා සිටිය යුතුදයි තේරෙන්නේ නැත. ඒ පිළිබඳව පැහැදිලි කර දීමක් බලාපොරොත්තු වෙමි. සමහර විට ශරීරයේ මස් පිඩුද යන්තමින් හීනයට වගේ සෙලවෙනවා දැනේ. මේ වෙලාවට කුමක් කළ යුතුදයි තෝරා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. මයිකේ පොඩ්ඩක් ඈත් කරලා කතා කරන්න ඕනේ. එතකොට මේවා නිතරම සජීවී ශරීරක පණ තියෙන බවට මොලේට සංඥා නිකුත් කරනවා. හැම වෙලාවෙම හුස්මක් ගන්න වාරයක් පාසා, කෙලගිරින වාරයක් පාසා, වම තබන වාරයක් පාසා, ආශ්වාස ප්‍රශ්වාස වාරයක් පාසා හැම වෙලාවෙම මොලේට සංඥා වගේක් යනවා. ඒ සංඥාව නිසා භවය පවතිනවා. මම වෙමි කියන එක පවතිනවා. නමුත් අපි ඒක ඒ තරම ස්වයන් සිද්ධ වෙන්න නිසා අපි ඉන්නේ අනම්මනම් බල බල. අපිට ඒ අර මූලික දේවල් දකින්නේ හිත ඇතුළට ගියාට පස්සේ අනම්මනම් නතර වෙලා මේ ඇතුළේ යන සංසිද්ධිය පේන්න පටන් ගන්නවා. මේක හැම වෙලාවෙම තියෙන එකක්. මේක දැකීම අලුතෙන් හටක් ගත්ත වැඩ පිළිවෙලක් දකින්න නෙවෙයි මෙතෙක් කල නොබලපු නිසා දැක්කේ නෑ දැන් බලන නිසා දකින්න. නැවතත් අර පළවෙනි ප්‍රශ්න කරුගෙන් අහන ප්‍රශ්නේ තියන්න පුළුවන් මේ ඇටවල තියෙන මේ පුපුරු ගැසීම සහ මාස්වල චලනය සත්‍යයට බාධාවත්ද කියලා. නොදැරිය හැකි විදිහේ බාධාවක් නම් භාවනා කරලා පිස්සුව දෙනවා කියන එක සාධාරණයි. ඒ භාවනා කරපු නිසා මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක කට උත්තරේ ඕන කරලා තියෙන්නේ මට මේ පිපුරු ගැහිම දකිද්දි මස්සල නලියන දෙමින්දි මට ආනපන බලන්න පුළුවන්ද? මගේ සතිය තියෙනවද? එන්ද මේක දැරිය හැකි මේක අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. මේ ඇයි කියන ප්‍රශ්නේ කවදාකවත් කිසිම විදියකට සාධනීය ප්‍රශ්නයක් නෙවෙයි. මම මොකද්ද කරන්න ඕනේ කියන එකයි දැනගන්න. මේ වෙන දේවල් අපිට විස්තර කරන්න බෑ සර්වඥතා ඥාන ඕනේ ලෝක හේතු බල ධර්ම මේමයි ඇයි වෙන්නේ කියන්නේ. ඒක නෙවෙයි අපට ඕනේ. අපිට දැනගන්න ඕනේ මේ හේතු යටදී මම නිදහස් වෙන්නේ කොහොමද කියලා. මම විමුක්තිය ලබන්නේ කොහොමද? මේවා විස්තර කරන එක භෞතික විද්‍යාඥයගේ වැඩ. අපි ඒකට නෙවෙයි මේ වෙලාව තියෙන්නේ. මට බේරෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි මට වෙන්දා ආනාපාන තියෙද්දි මේ ශබ්ද වේදනා කම්පන චංචල නැතුව තියෙනකන් ආනාපාන සතිය පවත් ගන්න පුළුවන්. දැන් එහෙම යනකොට මේවා එනවා. මේක තියෙද්දිත් මට සතිය පවත් ගන්න පුළුවන් නම් ඒ නැදී ඊගාපන්තිට සමත්. මේක කරදරයක් කරගත්තොත් දුක් කරදර ගන්නවත් ගත්තොත් ඉතින් කවදාකවත් ගෙටේන සිටි දෙවුදුවට දොරාරින එකක් නැහැ. එන්නේ මුස්පීන්තු ගෑණි කියලා එළවල තමයි. මූදේවි සිරිදේවි කියලා කියන්නේ සිරිදේවිගේ අක්කා තමයි මූදේවි කියන්නේ. මූදේවි කියන්නේ කාලකන්ණි කියන එකයි. ඉතින් අපි සිරිදේවුට දොරවහලා මූදේවිට දොර අරිනවනම් ඉතින් සිරිදේව් දුව බලනවා අනේ මේ මෝඩයා නැත්තම් මේ මෝඩි කවදද මේ සුබේට සිරිදේවිට දොර ගෙරන්නේ කියලා. ඒක නිසා දැනගන්න ඕනේ ඒ ප්‍රශ්න දෙකම කරන කට්ටියකින් අහන කට්ටියකින් අය දිගාරිද්දි මට සත්‍ය පවත්න්න පුළුවන්. ඇටවල පුපුරු ගැහිල්ල තියෙද්දි මට සතිය පවත්වා ගන්න පුළුවන්. මේ මස්සුර පිළිවෙල කම්පන චංචල ජීදී සතිය පවත්වා ගන්න පුළුවන් නම් ඔව් නෑ උත්තරයක් දෙන්න පුළුවන්. නැත්නම් මේ ප්‍රශ්න කරුටම විසඳ ගන්න දෙන්න පුළුවන්. මොකද මේ මට කට උත්තර දෙන්නේ නැති නිසා. ඒ නිසා මම මෙහෙමනම් ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා යන තැන සුලං රැල්ල නාසයේ වදින තැන තැනටම සිත යොමාගෙන සිටිද්දී එම අරමුණටම විනාඩි 10ක් 15ක් පමණ සිත දබාගෙන සිටීම වරදක්ද? එය සතිය පීඩුමක් වන්නේද? නොවන්නේදයි පහදා දෙන්න. ඊළඟට ආනාපාන සතියට සිත යොමු කළත් නැවත නැවතත් සුලං රැල්ල වදින තැනම සිතින් අල්ලාගෙන සිටීමට කැමැත්තක් ඇතිවේ. මේ වැරදිදයි පහදා දෙන මෙන්න වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ හැපෙන තැන කියන්නේ ආනාපානම තමයි. ආනාපාන පැතිකඩ තුනක් තියෙනවා. එකක් තමයි මගේ හිත සද්ද වේදනා හිතියල නැහැ ආනාපානෙ තියෙනවා කියලා දැනීමත්. ඒකටත් දැනගන්න ඕනේ ආනාපාන සතිය ඔක කියන්නේ ඔකට තමයි. ආයෙ පේනවා මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා දෙක වෙන් කරලා දැනගන්න පුළුවන්. ඒකත් ආනාපාන තියෙන බාට ලකුණක් තමයි. ඒ නැත්නම් හැපෙන දැන පේනවා මේ ආනාපානෙන් පැතිකඩ තුනක්. මේක ඇතුලේ දෙකට බෙදා ගත්තොත් අලි අවුලයි. ඒ නිසා මේ තුනෙන් කොයි එක දැක්කත් ආනාපාන සතිය තමයි. ඒ නිසා මේක එච්චර පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ. ඒක මොකද්ද කියන්නේ උරගාල බලන්න පුළුවන් එකක්. මගේ හිත පිළිදැනට ගිහිල්ලා නැහැ. රාගේ නැහැ, ద్వේෂේ නැහැ. එක්ක හුස්ම තියෙන බව දන්නවා. එක්ක ආශ්වාස ප්‍රශ්වාස වෙන දන්නවා. නැත්නම් හැපෙන දන පේනවා. ඉතින් මේක පිළි මේක පිළිබඳව එච්චර ප්‍රශ්න කරන්න දෙයක් ඇත්තේ නැහැ. මේක ආනපන පිහිටලා තියෙන්නේ කියන සතුට අරගෙන ඉදිරියට අනේකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දින සක්මන් භාවනාව කර නැවතී හිටගෙන පායට ආරමුණු කළ පසු ඇස්පර්ට උඩින් නලල පෙදෙසින් වතුර ගලන්නාසේ ධාරාවක් විනාඩි 5ක් පමණ පිට වුණා. අද දින සක්මන් භාවනාව කළ පසු පරයන්කට ගිය පසු කහ පාට ඉතා ලස්සන වැලිතලාවක් විස්ුණා. පරයන්කේ භාවනාව කළ පසු වම් මාපට ඇඟිල්ල ඇතුලින් ලේ ගලන ආකාරයක් දැනුණා. මෙය මා අනිත්‍යයි කියා මෙනෙහි කර පරයන්කේ භාවනා කළ පසු නොදැනී ගියා. ගරු ස්වාමින් වහන්සේ මේ වැරදි දෙයක් දැයි වටහා දෙනමින් කාර්ණික ඉල්ලමි. පරයන්ක භාවනාවෙන් පසු ඇඟට ඉතා සැපක් සැහැල්ලුවක් දැනුණා දැනුණා. ඔය මේ පළවෙනි දෙක ඔය මේ ප්‍රශ්න ඔක්කොම එකයි වෙලා තියෙන්නේ. ඒ නල්ල උඩ වතුර වගේ යනවා කිව්වත් නාපටකල්ලේ ලේ යනවා කිව්වත් හතිය කැඩුණාද නැද්ද කියන එක විතරයි මට දැනගන්න. ඒක කියන්නේ කියන්නෙම නැහැ. ඒ නිසා නඩුවට අවශ්‍ය වූ දාල සාක්ෂිය දෙන්නේ නැහැ. ඉතින් ජූරිය කියන්නේ නඩුව ගල් දානවා. හවුනා කියන්නේ. හරි ඒක ඒක ඒක ඒක නැතුව මම මොකද්ද උත්තර දෙන්නේ? මේ භාවනා කරනකොට විවිධ දේවල් පේනවා. මේ ඔක්කොම උලීලි පාන් අස්සේ මේ පෙන්වන 18 සංന്യാසේ තමන් ගත්ත සතිය කැඩලා නැත්තම් දිනු. එච්චරයි කියන්න දෙන්නේ. පේන දේ අපසුචි වුණත් රත්තරන් වුණත් එකයි. දේවදත්ත වුණත් බුදුහාමුදුරු වුණත් එකයි. අපිට වෙලා තියෙන්නේ අපි මේ පේන දේවල් අල්ලගෙන අර මූලික පාවාදීමක් කරනවා. මේ පාවාදීමක් කරුවට පස්සේ සාක්කියේ හරයක් නැහැ. ඒ නිසා නඩුවට කිසි අදාළතාවයක් නඩුව සාක්කිය විසිකරනවා. අද මේ නඩුවට නෙවෙයි කතා කරන්නේ. පේන දේවල් හරි මේන කතා කරාට ඒවත් තියෙද්දි මට සතිපත්තන්න පුළුවන් වුණාද? ආනපන බලන්න පුළුවන් වුණාද? නැත්තම් බිම්බි මැකිලින් බලන කෙනාට ඒක බලන්න පුළුවන් වුණාද? ඒක අහන්නයි මම මේ කන රුකුල් කරගෙන ඉන්නේ. ඒක කියන්නේ මට. ඒක සාමාන්‍ය කමඨා සුද්ධ කිරීමේදී තියෙන එක හුනියම. අදාළ නැති දේවල් හරියට විස්තර සහිතව කහ පාට නිල් පාට දිග පල්ල කියන. අදාළ කාරණේ පන්නලා යන්නේ ඒක ඒ කෙලෙසක්. ඒක මේ උද්ගල දෝෂයක් නෙවෙයි. අපි කවදාකවත් දෙබසකදී අවශ්‍ය කාරණාව කියන්නේ අනම්මනම් කතා කරලා හිතන හරියට තේරුණා කියලා මම කියලා යනවා තේරෙනවා මේ මොඩයට තේරෙන්නේ නැහැ කියන්නේ කියලා යනවා යනවා. කිව යුත්ත ඒක හරේ මදේ ඒක ගොබේ පන්නනවායි කියන එක අපේ සාමාන්‍ය දෙබසල අත්‍යවශ්‍යයි. අත්‍යව ඒ කියන්න ඕනේ කාරණාව අපිට කියන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිබහන කීටි අර්ථය දන්නේ. ඒකෙන් පෙන්වන්නේ ධර්මතාවය මේකයි කියලා දානවා. ඒක අනිත් එකනට වැටුණාද කියලා හොඳට අවධානයෙන් ඉන්නේ. ඒ පිළිබඳව නිතරම දෙබසකදී සැලකිලිමත්. ඔය මොන මොනාර කියන්නේ කියට බෑ. නිසා කමඨාන් සුද්ධ කිරීම බෙල්ල ගහලා යන වැඩක්. ආපිට කපනවා කියලා. බනහනකොට නම් ඔය නිදි කියලා කියලා බනහතයි. ප්‍රශ්නයක් නැහැ. කමඨාන් සුද්ධ කරන්න කිය ගමන් දීපු හැම වචනයකටම මේ ව්‍යාකරණය අහනවා ඉදිරිපත් කිරීම අහනවා අන්තර්ගතය අහනවා මොකද්ද මේ කියාගෙන ඉන්නේ කියලා අහනවා. එහෙම කියන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ. කමඨාන් සුද්ධ කරනකොට දැනගන්න අපි මේ කරන්න හදන්නේ අම්බෙච්චි අතුරු අන්තර අධිකේ හෝ ඉදිරිපත් කරන ලද මූල කර්මස්ථාන අධිකේ හෝ සතිය අකණ්ඩව පවත්වාගෙන යෑමයි. කඹේ විදින එකයි. එනතන් තෙල් පිරිච්ච කලයක් ඔළුවේ තියාගෙන විශාල පිරිසක් නටන පිටියක් මැදින් කඳුලක්වත් තෙල් හැලෙන්නේ නැති වෙන විදිහට මැදින් යන්න හදනවා. රටේ වෙන පංචකල්යاني ඇවිල්ලා නටනවා. සංගීතය දෙනවා. ඔක්කොම කරනවා. ශල්ලාලිය ඇවිල්ලා නටනවා. සංගීත රජුරෝ කියනවා තෙල් කලේ ඔළුවේ තියන ඵලයන් තෙල් කඳුලක් හරි වඩනොත් ඉසකසා දානවා කියනවා. ඉතින් ඒකට මේ මිනිස්සයා ওই පංචකල්යාණික රූප බලනවක්වත් නටන මිනිසුගේ කෝලං කියලා හරි හැප්පුණොත් Taman ගෙන බෙල්ල යන්නේ. එතකොට කොහොමද තෙල් කලිය ගෙනියන්නේ? අන්න ඒ වගේ තමයි සතිය ගත්තට පස්සේ පාරය සති দূරය තමයි බලන්න ඕනේ මේ කෝලං ආවද එනවමයි. ඒක තමයි භාවනාව කියන්නේ. දිනු වෙනකොට අනිවාර්යෙන් වෙනවා. මේ මේව ඔක්කොම දීදී ගත්ත සතිය නැත්නම් අපේ givisuma අපි ගත්ත මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධතාවය කැඩුනද නැද්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. එයාට විතරයි තේරෙන්නේ. ඒ මනුස්සයා දන්නේ නැත්තම් අනිත් එක තමයි දැනගත්තට කිව්වේ නැත්නම් දන්නේ නැතුව අහා තමයි. දැනගත්ත දේ කියවුන්නේ නැත්නම් උසාවියේ සාක්ෂිය ඒ මනස ඇත්තම සාක්ෂියක් වෙන්නේ නැති නම සාක්ෂිය හරියට දෙන්නේ නැත්නම් නඩුකාරයට කරන දෙයක් නෑ සාක්ෂිය වැරදි පැත්තට යනවා අනිත් පැත්තට වාසිය හිටිනවා. ඒ නිසා විරුද්ධ පක්ෂයේ මේ නීතිඥය කොහොම හරි බලනවා සාක්ෂිකරුණු අන්ධබන්ද කරන්නේ. එයා කොහොම හරි කරන්නේ අන්දමන්ද කරනවා. අන්දමන්ද කරගෙන උසාවියට කියන ගාන උසාවිය කාලේ නාස්ති කරනවා කියන ප්‍රශ්න උත්තර දෙන්නේ මෙයාගේ සාක්ෂි බාර ගන්න බෑ කියලා. ඒ වගේ මායя අපිට නිවන් මඟ අවුරලා අර පේන කෝලන් දිගේ විස්තර දිගේ විස්තර කතා කරනවා කියන්නේම මේ නිර්වෘල් தත්ත්වේ. පිරිසුදු தත්ත්වයට වැඩිය අවුල් தත්ත්වේ සහ ව්‍යාකූල தත්ත්ව ගැන කතා කරනවා. ඒ ඒ කට්ටයක් පැන්නට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. ඒකට කියන්නේ විතක්ක විජේ කියලා. විතර්කය කොච්චර අපිට බාධා කරනවද ඒ නිසා අපිට කියන්න ඕන දේ නෙමෙයි කියවෙන්නේ මොනවදෝ කියලා. නමුත් අදාළ කාරණාව තාම අසරණයි. ඒක නිසා ප්‍රපංච කරනවා. ගොඩාක් වචන පාවිච්චි කරනවා වාග් බහුල්‍යයකට යනවා. නමුත් බොහොම ෂෝට් ඇන්ඩ් ස්වීට් එක ඒ කෙටි මාර්ගය අමතක වෙනවා. ඊට පස්සේ ඉතින් sannivedanayak නෙවෙයි සිදුවෙන්නේ අවුලක්. කියන දේ නෙමෙයි වැටෙන්නේ. අද අද ලෝකේ නැත්නම් සමාජයේ වැඩක් කරන්න ගියාම එකම පණිවිඩ පොඩි පණිවිඩයක් එහාට දෙන්න අඩු ගන්න තුන් සැරයක් කන්ෆර්ම් කරන්න. මේකයි හරි. මේකමද කිව්වේ. ඔව්. ආයෙසරයක් මං කියන දෙවෙනි සැරට තරහ වෙන්න එපා මේකමද කිව්වේ. ඒ තියෙද්දිත් වෙන එකක් කරන්න. එතකොට හිතෙනවා මේක අන්ධ භූත ලෝකයක්. මොන විදියකටවත් මේ හොඳටම හාගෙසගත්ත දෙයක්. මම ඒකෙන් අදහස් කරුවේ වෙන එකක් කියන. අපි යුනිවර්සිටි එකේ ඉඳද්දී අපි 100ටම ට්‍රැක්ටර් ලයිසන් දුන්නා. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම දාලා. ඉතින් කොහොම කරුවා ලයිසන් එක දෙනවා. ඒක අපි දන්නවා. ඉස්සෙල්ලාම ට්‍රැක්ටර් දෙකක් ගෙනල්ලා ඉවලා මෙහෙම මූණට මූණ දාලා තන හතර කරලා කෙල්ලෝ දෙන්නේ උරි කිව්වා රිවර්ස් එකට ගන්නයි කියලා හප්ප ගන්න ඇති. උන් ගත්තා. ඇත්තටම අපි වැච් මේක් කෙනෙකුට කියනවා ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. පේල් කරන්නෙම නැහැ. ඊට පස්සේ ගම හරස්පාරෙන් ගිහිල්ලා මහපාට දානකොට මැද කණුවක් තියෙනවා. එයා යහපැත්තෙන් යන්න ඕන කණුවේ මේ පැත්තෙන්ද යන්න ඕනේ, මේ පැත්තෙන්ද යන්න ඕනේ කියලා. මේ පැත්තෙන් යන්න ඕනේ. උත්තරේ වැරදි. ඊට පස්සේ අරමනසයිව මම නැවතත් අහනවා මේ හයිස්පාරින් ගැලුවේ එහෙම දානකොට මේ කනුව වටෙන් යන්න ඕනේ මේ පැත්තෙන් යන්න ඕනේ. මූට තේරුණා ප්‍රශ්න කරු අහපු ක්‍රමයට දෙවෙනි සැරේන් අහන්නේ ඉසල උත්තරේ වැරදි ඇති කියලා. ඊට පස්සේ කිව්වා මේ වමෙන් තමයි තියන්න ඕනේ. වමෙන් තියනකොට එහා පැත්තෙන් තමයි දාන්න ඕනේ කිව්වා. දැන් ඊට පස්සේ කිව්වා ඒ මනුස්සයා දැන් ඉස්සල වතාවට දැන් ඔබතුමා කිව්වනේ දකුණු පැත්තෙන් දාන්න කියලා. දැන් වම් පැත්තෙන් දාන්න කියලා දැන් කියනවා. ඊට පස්සේ කිව්වා මම මේ වම් දකුණු පැත්තෙන් දාන්න කියන එකෙන් අදහස් කරුවේ වම් පැත්තෙන් දාන එක තමයි කිව්වා. පාස්. අපේ කටට දිවට ඇට නැහැ. ඒ වැඳෙනවා ඕනේ පැත්තකට. ඉතින් මේ මනිත මගේ පැත්ත කෙනෙක් නම් අපි hina වෙලා නිකන් ඉන්නවා. විරුද්ධ පැත්ත කෙනෙක් නම් නඩු දානවා මානවජ්‍ය වාසිකම් පිළිබඳ මේ තරම් අතියේ පැන බොරු කියනවා. දකුණු පැත්තෙන් දාන්න කියන එකෙන් මම අදහස් කරුවේ වම් පැත්තෙන් දාන එක තමයි කිව්වා. ඒ චාම් දුවට මතක තියාගන්න මේ භාවනා ශේෂ්ඨයට ගියාට පස්සේ වචනයක් කතා කරන්න ඉස්සලා කල්පනා කරන්න. තව කෙනෙක් එක්ක සත්‍ය සංනිවේදනය කරනවා කියන එක මේ ලෝකෙ වෙන්නේ නැති දෙයක්. සංනිවේදනය වෙන්නේ සම්පප්පලාව විතරයි. බොරුව විතරයි. කේලම විතරයි. පරුස වචන විතරයි. ඒක නම් හොඳටම සංනිවේදනය වෙනවා. සත්‍ය සංනිවේදනය වෙන්න ඕනේ නම් බුදුහාමුදුරන් මේ දේ පොඩි දේ කියන්නේ 84000ක් ධර්මස්කන්ධ කියන්න වෙන්නේ නැහැ නේ බොහොම මේ සරල දේ මොකද අපිට ඕනේ කරන්නෙම ওই විචිත්‍ර වැඩ. අතිශෝක්ති, මවාපෑම්. මේක තමයි යන්නේ. නිසා කමඨං සුද්ධ කරන්නේ ගියාම මේක නිකන් හරියටම මිනිමරු නඩුවක දෙන සාක්කයක් වගේ. දන්නදී දන්න විදියට හරියට කියන්න අතිශෝක්ති කරන්න එපා. අසන්නට ඇහෙන වචන ටිකක් විතරයි. අපේ ඇඟුම යන්නේ නැහනේ. ඒසයි වචන හසුරවන්න ඕනේ. ඒකදී දක්ෂම කෙනා පුන්නමන්තානි සුද්ධ ස්වාමීන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට නමක් දීලා තිබුණා. ත්‍රිපිලිසිම් ව්‍යාපත් මේ දෙයක් දක්ෂව සංනිවේදනය කිරීමේ අන්තිම දක්ෂය. උන්වහන්සේ තමයි ඔය සත්‍යවිසුද්ධි ක්‍රමයේ සාරිපුත්‍ර ස්වාමීන් ඉගෙන්නේ. මේ දේ ඕන පැත්තකින් කිය හැකියි. කියනකොට මේ මනුස්සයා නොමග යන්නත් පුළුවන් සුමකට යන්නත් පුළුවන් සංකර වෙන්නත් පුළුවන් සරල වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ තියෙන්නේ සංකර කරන්න නෙවෙයි. කෙටි සරලව ඊගාව දෙයට විශ්වාසයෙන් යන්න. ඉතින් සංනිවේදනය වෙනකොට හොඳට මතක තියාගන්න අපි මුළු දීලා සිල් අරගෙන මේ ගත කරන්නේ අපි පුළුවන් තරම් හැම අලකලංචයක් අස්සෙම සත්‍ය පවත්වන්න පුළුවන් ද කෙනෙක් විතරයි අපේ ප්‍රධානම දේ. ඒ මොකද ඒක වෙනවනම් අනිත් ඔක්කොම සිද්ධ වෙනවා. ඒක නැතුව වෙන්න මොන ගැන අපේක්ෂාවක් කරගෙන හිටියත් මේ බස් එකට නැග්ගේ අපරාධය. මේ බස් එක යන්නේ ඔතෙන් විතරයි. වෙන බස් එකට යන්න නම් අනිත් පැත්තට යන බස් එක නගින එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ රැකියා කරන අපට මෙවැනි වැඩසටහනක් අවසානයේදී gedara ගිය පසු භාවනා කිරීමට ලැබුණොත් සුදුසු වේලාව උදේ පාන්දර බව මට හිතේ. සවස වැඩ ඇරී gedara ආවිත ඇවිදීමට යෑම ඔබ වහන්සේ ඊයේ කියූ පරිදි සිදුවේ. කාර්යාලවල වැඩ කටයුතු නිසා ඇතිවන ආතතිය මගහැරීමට වේලාව අනුව සුදුසු දෙය එයයි සිතමි. මෙසේ ඇවිදීමට යෑමේදී තරමක් වේගයෙන් ගදන් ගමන් කිරීම සිදුවේ. එවැනි වේලාවක හෝ භයමාරු වීම පිළිබඳ වම දකුණ වරන්නට තියෙනවා. සතියෙන් සිටීම පක්මනේදී වාගේ කියලා තියෙනවා. නොවිනා දෙයක්ද ධර්මානුකූල මේ ප්‍රශ්නය නුසුදුසු නම් මත් සමාවම බැන්නේ. මේකත් අර જાතියෙන් ප්‍රශ්නයකට දාන්නේ වේගයෙන් යනකොට සතිය පවත්වා ගන්න පුළුවන්ද එච්චරයි. හොබින නොබිනකම් ඔක්කොම තියෙන්නේ තමන්ගේ ජාම බේරෙනවා නම් ඕන දෙයක් වළංගුයි. සතිය පවත්වන්න පුළුවන් නම් බඩපිනුම් ගැව්වක් ප්‍රශ්නයක් නැහැ. මොකද සතියේට ආරම්භයේදී විතරයි ඔය ඉඳගෙන හෙල්ලෙන්නේ නැති ඉරියව්වක දෙන්න තියෙන්නේ. පස්සේ බලනකොට හැම කටයුත්තක්ම කරන ගමන් සතිය පවත්වන්න පුළුවන් නම් එක ඉරියව්වකට කරන සතියට වැඩිය බොහොම සෙල්ලක් ආරයි සතිය. ඒක නිසා ඕන දෙයක් කාර්ය පරිශ්‍රයෙන් අඩංගු වෙනවා. Taman එක වැරද්ද බාර ගන්න කැමති නැහැ. මම මේක කරලා බලනවා සතිය වැඩි වෙනවනම් මම කරනවා නැත්තම් නිකයි. කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි උපමානේ මේ සිද්ධියේ සාර්ථකත්වයමයි සතිය හරහා මිසක්කා. සතිය කියන මිම්ම හරහා මිසක්කා වෙන එකක් නෑ. ඒක වෙන්න කාටවත් තේරෙන්නේ නෑ. කවදාකවත් හිතන්න එපා කාට හරි කියලා විස්තර කළා කරන්න පුළුවන් කියලා හොඳම දේ තමයි තමන්ගේ මානසිකාරය යොමු වෙන්නේ මොකේදද? මොකද්ද මම මේ බහුලීගත කරන්නේ කියන එක සුද්ධ කරගන්නවා කියන එක රිට්‍රීට් එකකින් වෙන්නේ දෙකකින් වෙන්නේ නැහැ තුන හතර පහ හය යන්න ඕනේ එදාට තමයි තේන්නේ අනේ මට අං නැති එක විතරයි තිබිලා තියෙන්නේ මෙච්චර මේ සරල දෙයක් නේ කියලා තියෙන්නේ මේක මේ සංකර කරගෙන নানা ආගමානුකූල කරන ධර්මානුකූල කරගෙන අවුල් කරගන්නවා කරන දේ කරන වෙලාවේදී දන්න එක විතරයි තියෙන්නේ පව් කෙරුවක් ප්‍රශ්නයක් නැහැ පවක් කරත් ප්‍රශ්නයක් නැහැ දන්නවනේ නොදැන පව කරනවට වැඩිය හොඳයි දැනගෙන පව කරන. එතකොට අඩු ගන්න මෙච්චරක් කෙරුවයි කියලා දන්නවනේ. එතකොට කියන්නේ මෙච්චරක් මඩ බඩේ තියෙනවා කියලා දන්න රාත්තල් ගන්න දන්නවද? ඒක කකුසලයක් නෙවෙයි. තමන් කරන පව හෝ ප්‍රමාණ කරන්න පුළුවන් නම් ඒ සෑයින සතියකින් කෙරෙන. එතකොට මේ බේම සතිය හරසා කරලා දෙනවා. ඒක නිසා මේ කරගෙන යනකොට තමන්ගේ එලඹ සිටි සිහිය අප්‍රමාදේ වැඩෙනවනම් හැම එකක්ම ගන්න වාසියට අරගන්න තව තව තව තව ඉන්න මේක විකාශය වෙන්න පටන් අරගන්න. සර්වචන් වහන්සේ පින්න පාතේ යනකොට එක මිනිස්සෙක් උණගස් හතක් එක උඩ තියලා බැඳලා ඒ උණගස් හත උඩ බැලන්ස් කරනවා. බැලන්ස් කරලා සර්වචන් වහන්සේ දැකපු නිසා දෝත් මුදුන් දීලා හරස් වෙලා ඉඳගෙන වන්දනා කරා. වන්දනා කරනකොට මම බුදුචානන්ද කිව්වා මුල මිදිලා මේ අග මිදිලා පුළුවන් නම් මැදත් මිදපන් කියලා. ඌ උණ ගහ උඩ ඉඳගෙන rahat වුණා. මුංච මුංච පච්චද මුංච පෙරතෝ මුලමින්දු අඹ මැද මේ අග මිදුවා අකුල් දෙක පැත්තේ මැද විතරයි බර තියෙන්නේ ඕකෙත් මුදන්න පුළුවන් නම් ඔබ rahat කිව්ව rahat උණගස හතක් උඩ බැලන්ස් කරගෙන ඉන්න. ආයේ වෙලාවේ මේ පන්තිල් අරගෙන බාපන දාගෙන මූලික උපදෙස් ලබාගෙන මොකක්වත් නැහැ. ඒ බැලන්ස් එක ගන්න මේ බුදුහාමර පින්ඩපාත යන ගමන් බුද්ධ ගෞරවයෙන් වැඳපේක විතරයි බුදුන්ස කිව්වේ ඔය අපි හිතාන ඉන්න අලකලංචි සතියට අලකලංචි නෙවෙයි ඒක නිකන් අපිම මේ අනුන්ට අපේ අපිට අවදාන ලබා ගන්න කියන චරිචුරු විතරයි ඔය වගේ සංකාරේ කී ලක්ෂ වාරයක් අපේ අම්මලා දාස්ලා මැරෙලා නැද්ද ලක්ෂ කෝටි වාරයක් ගෙට ගිනි අරගෙන නැද්ද ලක්ෂ කෝටි වාරයක් අපේ සීදීනසා ගන්න නැද්ද මොනවා මේ තවත් බයිලා කතා කරගෙන ඌව ගණන් ගන්න ඕනේ පුළුවන් දේන සීදීන සා ගන්නකම සතිය තියක්. අන්න තෑග්ගක් දෙනවා. බුදුන් කරන සමසීසි. සමසීසි නිවන කියන්නේ මරණ මරණ වේදනා මත නිවන් දැකලා දෙන්නේක් නිවන් දැකලා දෙනවා. ගෝධිකහමතුරුයි තවත් ස්වාමීන් වහන්සේ බෙල්ල කපාගෙන ඒ ඒ වේදනා මත නිවන් දැක්කා. නිවන් දැකීම සහ මරණ මරණ එක්ක සිද්ධ වුණා. ඒ නිසා අපිට අපේ බහුලීගත කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ගොඩාක් කලින් නැත්නම් අපේ ෆැක්ටරියේ මේන් ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි මේ ෆැක්ටරිය දුවන්නේ මොන මොන දේ නිෂ්පාදනය කරන්නද කියලා අපි දන්නේ අපි මේ අතුරු නිෂ්පාදන වගේක් එළියෙන් තියාගෙන මූල නිෂ්පාදනය පිළිබඳ පොත් බීමක්වත් නැහැ අපි ගාන. ඔඩිට් එකල චෙක් කරලා බලනකොට පින්නන්ට කවුන්ට්ස් නැහැ. මොකද අපි මේ අතුරු නිෂ්පාදන වගේකට මුල් තැන දීලා. ඒ නිසා අපි මූලික සද්ධර්මයේ ශාසනයේ හරේ මොකද්ද කියලා ඇහුවොත් එimhe අපි ආත ආත්මాత බල ඈතපත බලනවා උදාහරණ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒකට ගොඩක් කල් යනවා. මොකද හේතුව අපි ශාසනයෙන් හරි කමන්නේ තණ්හා වැඩි කරන්නයි බලන්නේ. ශාසනය හර හරි කමන්නේ මාන්නය වැඩි කරන්නයි බලන්නේ. ශාසනය හරි කමන්නේ සක්කාය දිට්ඨි වැඩි කරන්න හද බලනකොට සංකර වෙනවා. සරල වෙනවා හරියට මූලික කාරණාවට මානසිකාට තිබිය යුතු දේ තේරෙන්න තේරෙන්න හරියම සරලයි. නැත්තම් කොහොමද සෝපාකලා සුනීතලා වගේ කට්ටිය ඔච්චර ගැඹුරක් තියෙනවා නම් ඒගොල්ලන්ට බෑනේ මේ ඔය පිම්ම පනින්න. ඒ නිසා අවස්ථාවාදී වෙන්න ඕනේ, අවස්ථානුකූල වෙන්න ඕනේ, ඒ වගේම රැඩිකල් වාදී වෙන්න ඕනේ, සම්ප්‍රදාය කඩන්න ඕන කඩන්න. දරු ස්වාමීන් වහන්සේ මම කය භාගයක් පමණ පරයන්ක භාවනාව කරන විට බඩ ඇතුලින් විශාල උණුසුමක් වගේ ආවා. එවිට මට ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී සිටියේ. එවිට මම එය දෙස උපේක්ෂාවෙන් බලා සිටියා. ටික වේලාවක් යන විට උණුසුම නොදැනී ගියා. නැවත අරමුණේ භාවනා කරනකොට ධන හිසේ සදිගතියක් දැනුණා. ඒද උපේක්ෂාවෙන් බලා සිටින විට වේදනාවද ටික ටික අඩු වුණා. ඊට පස්ව භාවනා අරමුණේම සිටින විට කහපාට ආලෝක ධාරාවක් දිස්ුණා. එයද අනිත්‍යයි මෙනෙහි කළා. ඉන්පසු ටික වේලාවකින් මා නැගිට්ටා. මේ පිළිබඳ කරුණු පහදා දෙනමින් කාර්මික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. අද සාදු කියනවා. මම අවසන් ඕනේ නකොට සාදු කියන්නේ. නැත්නම් නිින්ද යනෝනේ කට්ටිය. ධර්ම සාකච්ඡා කරනවා ඔය ඔයගොල්ලෝ බුදියා ගන්න. මේක පළවෙනි ප්‍රශ්න තුනට වැඩි ටිකක් තොරතුරු සහිතයි. ඒකේ සඳහන් කරලා තියෙනවා මට මේ පළවෙනි වැඩි වේගෙන යනකොට ආනපන තිබුණේ නැහැ. ඊට පස්සේ සීල තියෙනවා ආලෝකයක් පහළ වුණා, වේදනාවක් පහළ වෙව කර කර කර ඉන්න වෙලාවදී ඒක ගැන බලා හිනකොට වෙන නැතිලා ගියයි. ඉතින් මේකේ සිද්ධි තුනක් විස්තර කරනවා. මේ වගේ සිද්ධි කියලා කෝටි ගණක් යන්න ඕනේ. මේ කොයි දේ ආවත් සතිය සැවෙදෙන්නෙත් නෑ භාවනාවට බාධා වෙන්නෙත් නෑ ඒව නිකන් හරියට තමන් බුලට් ප්‍රූෆ් වාහනයක් ඇතුලේ ඉඳද්දී යුද්ධේ එහෙම් වෙඩි තියනවා මෙහෙම් වෙඩි තියනවා තමන් දන්නවා තමන්ට වදින්නේ නෑ මේ ඉන්නේ යුද බිමක. ඉතින් බුලට් ප්‍රූෆ් එකක් පූජා භූමියක ඉඳෝක ඇතුලේ හිටියට වැඩක් නෑ. යුද බිමේ තමයි බුලට් ප්‍රූෆ් කැබින් එක වටනකම තියෙන්නේ. මොකද ඒක නැත්නම් මැරෙනවා. එයා දන්නවා දැන් මං ආරසයි කියලා. මේ කියන සත්‍ය ආරසාව කියලා සර්වචාන්සේගේ දේශනාව අනුව ආචාර්යන් වහන්සේලා පෙන්ලා දීලා තිනවා ආරක්ක පච්චපට්ටාන කියලා තමයි සත්‍යයෙන් ඉන්නවනම් යාමන පීඩිතය හැම පැත්තෙම යනවා වදින්න නැති බව දන්න. ශබ්ද එනවා මට ප්‍රශ්න නැහැ මට නෙවෙයිනේ කතා කරන්නේ. වේදනාව එනවා මට ප්‍රශ්න නැහැ මට දරාගෙන ඉන්න පුළුවන්. හිතවිලි එනවා මං එන්න කියලා නෙවෙයිනේ. මං දන්නා මං සතියත් එක්ක ඉන්නේ කියලා ඉස්සරහට යනකොට මේ වෙන්න තියෙන ලෝකේ සේරම දේවලු සිද්ධ වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා ඒ සතිය තියෙනවා. එදාට තේරෙනවා මේ සති චෛතසිකේ විතරක් කවදාවත් තමන් පාවා දෙන්නේ. අනික ඔක්කොම චෛතසික තමන් පාවා දෙනවා. සද්ධාව ඇති වෙන්න නැති පුළුවන්. වීර්යය ඇති වෙන්න නැති පුළුවන්. සමාධිය ඇති වෙන්න නැති පුළුවන්. ප්‍රඥාව ඇති වෙන්න නැති පුළුවන්. සතිය විතරක් වඩා ගන්න ලද්ද සතිය විතරක් කවදාවත් අමලියකදී කරදරයකදී ඩක්කු මුක්කකදී Taman දාලා යන්නේ. ඒක නිසා උඩ පැනගෙන එන සමාධිය මේ සද්ධාව හරිම සිලිලාරයි. නම නැති වෙච්ච දවසේ පරාදයි. සත්‍ය කාදාකත් විශ්වාසයට අප මිනිහ පාවා දෙන්නේ නමුත් අපි මෙතෙක් කල සංසාරේ කවදාකවත් සත්‍ය විශ්වාස කරලා නැහැ. ඒකයි අපිට මේ සංසාරේ යන්න උනේ. මේ ජීවිතේ පුළුවන් නම් සතිපට්ඨාන අපේ ප්‍රධානම දේ බාටපත් කරගන්න අවුරුදු 7කින් කොන්ත්‍රාත් එක අස්සම් කරලා ඉවර කරන්න. අවුරුදු 7යි. අඩුම නම් දවස් 7යි. ඒක බැරි නම් හිතන්න තියෙන අපි ඒ සතියේ දීතු ප්‍රමුඛතාවය දීලා නැහැ. සතියේ දෙන්න ඕන මුල් තැන දීලා නැහැ. සත්‍යයට අධිකාරී ශක්තිය දීලා නැහැ. ඒ තාක්කල් අපි ඉතින් නන්නත්තරයි. අපිට යන්න ඕන තැනට නෙවෙයි යන්නේ කරකවන. සත්‍යයට කියව කොහොම ඍජු කරලා සරල රේඛාව තමයි ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර. ඒ වගේ සතිය තමයි පෘථජ්ජනේක සහ නිවන අතර තියෙන කෙටිම දුර. නමුත් අපිට වෙලා තියෙන එක පවත්වා ගන්න බෑ කියලා හිත විතා අවුල් කරගන්න සතියෙන් පිටපයින් හැම වෙලාවෙම කාලේ නාස්තියක් වෙනවා. පව් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. කාලේ නාචිම කියන්නේ ක්ෂණේ පන්න ගන්නවා කියන එකට කියන්නේ. සතිය එළඹ තියෙනවා කියනවා ක්ෂණ සම්පත්තියේ උපයාගත්තයි කියලා. ඉතින් එහෙමනම් වැඩි දුර යන්න ඕනේ නැහැ. බොහොම ඍජු පෙතක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කාලසටහනේ දක්වා ඇත පරිදි සක්මන් භාවනාව කරමි. ලනුපැදුරේදී ඉහළ සක්මන් මළුවේ වැලිපළ වේදී ඉහළ සක්මන් මළුවට නගින බහින විට ඒ රළු පොළවේදී ටයිල් මතු පිට සක්මන් කරන විටත් පාදවලට ඒ හැම තැනකදීම වෙනස හා ගැටීමේදී ඇතිවන මෘදු ගතිය, තද ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය, සීතල උණුසුම් ගතිය වැටහේ. සක්මන අවසන් කර වාඩි වූ විට කයට සිත තැබීමේදී කය ඇතුළත ගම් අතුරකට හසු වී පාවී යන දේවල් මෙන් නොකඩවා සුලි කරකැවීමෙන් පාවී යන ගතියක් මනසට වැටහේ. එක වේලාවකින් ඒ ගතිය සංසුන් වී ආනාපාන සතියට සුදුසු ලෙස කය සකස් වී සතිය ඒ තුල පිහිටයි. එම தત્ත්වයේ කුමක් නිසා ඇතිවන්නේ දැයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් වහන්සේගෙන් කාරණක ඉල්ලා සිටිනි. මේක එම தત્ත්වයේ කියන්නේ මොකක් ගැන අදහස් කරලා කියනවද කියන දන්නේ නැහැ. தත්ත ගොඩාක් විස්තර වෙනවා. එම தත්ත්වය කොමක් නිසා වෙනවද කියන්නේ සැකේ පහළ තියෙන මොන සංසිද්ධියද මොන ජවනිකාවේද කියලා ඒ ප්‍රකාශනයේ ඇත්තට විස්තර වෙන්නේ මොමුත් මේ භාවනාව සිද්ධි බහුල වෙලා තියෙනවා සිද්ධි බහුල කියලා කියන්නේ ඩ්‍රැමැටික් ඉවෙන්ට්ෆුල් ඉතින් මේක වීර්යය එකම ලකුණ මෙච්චරයි වීර්යය තියෙනවා නම් සකදාක ටැග් ගහින්නේ නැහැ භාවනාව ඒ ජවනිකාවෙන් ඒ ජවනට මාරු වෙනවා ඉතින් ඒක ඇයි කියලා අහනකොට මේ මුළු එකටම හේතුව විචාර කරලා ඉවර කරන්න බෑ නමුත් මොකද්ද මේ මේකෙන් දරා ගන්න බැරි විශ්වාස කරන්න බැරි සැක කරන්නේ කොයි එකද කියලා හයිලයිට් වෙලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අවසානයේ අහන ප්‍රකාශය විතරමයි ප්‍රශ්න කරන්නේ. ඒක කිසිම ප්‍රශ්නකුත් නැහැ. ඒක යොමු වෙලා තියෙන සිද්ධි කොයි එකටද කියලා කියලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරු ඇත්තටම අවශ්‍ය නම් ඒ සාකච්ඡාවට ලක්කරනද එම සිද්ධිය කියලා කෙනින් අදහස් කරන මොකද්ද කියන එක පොඩ්ඩක් හයිලයිට් කරලා දෙනවා නම් සාකච්ඡාවට ගන්න පුළුවන් කියලා මම කියනවා. අවසරයි ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ආශ්වාස ප්‍රාශ්වාසය ඉතා සියුම් වී නොදැනී ගිය පසු මුළු කයම දැඩිවන බවක් දැනුනි. මේ ඉරියව්වේම හුඟ වේලාවක් සිටීමට හැකි වුණි. මෙසේ සිටීම සමතේ වැඩිවීමක්ද? දෙවන ප්‍රශ්නය ඇතිරෙන්නේ එසේත් නැත්නම් නැවතත් නාසිකාග්‍රේම සිට තැන්පත් කර ආශ්වාස ප්‍රාශ්වාසයේ නැවත මෙනෙහි කළ යුතුදයි කරුණාවෙන් පාදා දෙනමින් ආර්මික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සාසනික සේවාව চিරත් කාලයක් කරගෙන යාමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. සාදු. ධාතු මනසිකාරය කියන්නේ භාව විපස්සනා වැඩක්. ඉතින් ඒකින් දැත් මේ සමථ විපස්සනාද කියලා හදනවා කියලා කියන්නේ මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න. මේක තමයි කෙලස් කියන්නේ. ඊටාම පිළිසුතනක ඉඳද්දි සැකයට ලැජ්ජා නැහැ. කරුණාකල පොර දාන්න එපා. සමත වෙච්චාම මොකෝ ගෙදර නිකන් පොල් ගහ කමිටි කියන එක ඉන්නකොට මේ වෙලාව සමත වෙච්චාම වැරද්දක් ඒ. කයිවාරු කෙරකලා කටුම්බයක් උඩ කකුල තියලා හොල් හොල්ලා ඉන්නකොට මේ වෙලාව සමත වෙච්චාම මොකෝ. ওই අපරාධයක් නෙවෙයිනේ. ඊට පස්සේ කයේ තද ගතිය ආනපන කියන දෙකම ඇඟ ඇතුළේනේ. ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකෙන් සාමාන්‍ය මේකට උත්තරේ තමයි ප්‍රකට දෙයට හිතුවදක්. යථාපාකටං නිවස විපස්සනා බිනවිස් තාම සරලයි භාවනා උපදේ හිතාම සරලයි ප්‍රකට දෙයට හිතේයි ඒකට යන්න දෙන්න ඒක තමයි දන්නවනේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන තැනක නෙවෙයි වෙන කෙනෙක් සම්බන්ධ වෙන්නේ මේ කය ඇතුළෙමයි දැන් කුරුල්ලා කූඩු ඇතුළේ දඟලනවා කඩාගෙන යන්න දඟලන්නේ නැහැ ඉතින් ඒක කුරුල්ලා කූඩුව පිළිගැනීමක් නෙවෙයි ඒ නිසා මේ දෙකේම සැක කටයුතු දැන් නෙවෙයි නමුත් ඒක පුද්ගල දෝෂයක් නෙවෙයි මේ කෙලෙස් වල ස්වභාවය සැක නොකළ යුතු තැන් වල සැක කරනවා ප්‍රපංච කළ යුතු නැත්නම් වල ප්‍රපංච කරනවා ඒකල එක ඥානයක් කියලා හිතනවා වංචනික ධර්මයක් උබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් කියනවා මේ මම මේ දෙපැත්ත සලකා බලන්නයි කතා කරන්න කියලා හිතනවා ප්‍රඥාවක් කියලා දෙපැත්ත නමුත් විචිකිච්ඡාවක් වැඩ කරන්නේ සුද්ධ දෙයක් සැක කරලා ඕන තරම් ප්‍රශ්න ගන්න පුළුවන් ඕන සුද්ධ දෙයක් මැද සැක කරන්න පුළුවන් දැන් අද තියෙන ලෝකෙ තියෙන දික්කසත නඩු සේරම ඇත්තටම වැරද්දක් නිසා නෙවෙයි නියන්නේ සැකෙටනේ. දික්කසන 180ක් සැකයි. ඊට පස්සේ දික්කසත වෙන තුමන කරන්නේ. බඩේ බිජු තියන දී ගන්න බෑනේ. අනේ අහිංසක බලන කිසිම වැරද්දක් වෙලා නැහැ සැක කරලා. ඒ සැකේ තියෙනකොට අපි හරීම අනතුරුදායකයි. ඒ බුරුම සංඥාංශ කියනවා බුරුමේ ಜಾති ભેද නැහැ. වර්ග ભેද තියෙනවා. ශාන් ජාතිකයෝ, බුරුම ජාතිකයෝ, කචේන් ජාතිකයෝ කියලා. ඒ ශාන් ප්‍රති හරියට මන්ත්‍ර ගුරුකම් දෙනවා. ඉතින් ශාන් මිනිස්සු බුරුම මිනිස්සු බඳිනවා දකිනකොට මිනිස්සු කැමති නෑ. මොකද උන් ඌණියන් කාරෝ කියලා කියනවා. දැන් මේ අපි උඩරට පැත්තේ තියෙනවා මාතර මිනිස්සු ඌණියන් කාරෝ. හොඳ තොইলක් නටන්න මාතරින් ගුරුවරු ගෙන්න ගොරාලා ගෙන්නන ඕන මාතර උරුකම් ෂුවර් ඉතින් අර දෙන්නෙක් පැඳලා තියෙන හොඳ උගත් දෙන්නේ අට පහල පහල ඉන්න මිනිස්සු කැමති නෑ මේ දෙන්න සතුටින් ජීවත් වෙනවා මිනිහට කියලා තියෙනවා නෑ ගෑණිට කියලා තියෙනවා මේ මිනිස්සයා මේ ඉන්ද්‍රජාලකාරී මන්ත්‍ර ගුරු කන් දන්නවා එයාගේ අන්තිම කොඳු ඇටි එළියට ඇවිල්ලා තියෙන කිව්වලු රැ නිින්ද ගියාම අත කාලා බලන්න කිව්වා. ඊට පස්සේ මිනිහට කිව්වලු ඔබ නිින්ද ගියාම මරන්න ගෑනිලා හැත්තිලා ඉන්නේ පීයක් තියාගෙන ඉන්නේ පරිසංයම් කියලා. ඉතින් ගෑනියෝ ගාකල් ඉඳලා ඉඳලා ඉඳලා නිින්ද ගියාට පස්සේ මීට සරම උස්සලා පිටිපස්සේ අත ගහන මිනිහාගේ කැත්තක් තියාගෙන ගහපු ගමන් ගෑනිය එතනම මැරලා ගියා. ඊට පස්සේ මිනිහ වැළලා දවසක් දෙකක් යනකොට තේරෙනවා මේ ගම්මු කට කතා කියලා. ඒ කරපු අපරාධයක් කියලා. හත්වෙනි දවසේ මිනිහ ළඟට ගිහිල්ලා මේ මිනිහ හැමදාම අඬලා අඬලා හත්වෙනි දවසේ සීදීන සංගන මැරලා තියෙනවා. සැකේ. අපි ඕනම කෙනෙකුට පුළුවන් අපිව දෙකට කඩලා විසි කරලා දාන්න අපි සැකනම්. ඒ නිසා සද්ධර්මයත් එක්ක වැඩ කරනකොට නිසක බවතයි සද්ධාව කියන්නේ කියලා මතක තියාගන්න. නිසක බවටයි සද්ධාව කියන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට කාය ජීවිත নিরপেক্ষව යන්න තමයි තේරෙනවා නම් තමන් කරන්නේ අවංකවම මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සැදී පැහැදී සිටගෙන කියලා ඔයක ඔබෝබ බලන්න යන්නේවා. ඔබෝබ බලනකොට බලන්න මේ සද්ධාව නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවා. සැකේ. මේ සැකේ තියෙනවා නම් ඕඩිප දෙන්නේ කඩන්න එක කේලමයි යන්නේ. එක කේලමේ කඩතයි. කිසිම සැකයක් ආඹ වැරද්දක් කළද නම් කෙලිම කියහන මෙම වැරද්ද කෙරුවට කමන්නේ බිල ගන්න ඉච්චරයි. කවුරුද යවන්නේ ප්‍රශ්නයක් නෑ අපි දෙන්න කතා කරලා තියෙන ඕගොල්ලන්ට ඕනේ නෑනේ මේක කතා කරන්න. මායිම ළඟට කවුරු හරි ආවොත් වෙන කෙනෙක් නියෝජනය කරන කන රත් වෙන්න ගන්නවා. මට කවුරු නියෝජනය කරනවද මීයා දෙන්න කියපන්. උඹ කවුද? අතරමැදි ඉන්න විනිය හැම වෙලාවෙම අතරලාභයක් ලබනවා. මම කවම මොනම හේතුවක් නිසාවත් කතා කරන මාසෙට කෙලින් කතාගෙන වැරද්ද නිවැරද්ද වෙනම දෙයක්. එයා වෙන්නේ වෙන කෙනෙක් කතා කරන්නේ. මොකද අපි දෙන්න තුන් දෙනා කතා කරලා තියෙන්නේ. මොක කවුරක්වත් මොකද. ඉතින් අතරමැදට සබකෝල එනවා ඒක. ඉතින් මං කියන සබකෝල කියන කෙලෙසක් කියලා බාර ගන්න. අවශ්‍ය නම් කෙලින් කියලා කතා කරන්න. ආයේ මොකටද මේ කපුව දාන්නේ? ආයේ මොකටද මේ පෙරක දොරෝ දාන්නේ? ඒකයි බුදුචානන්සේගේ තියෙන වට්ටංගම් බුදුරණ කවදාවත් ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් හිටියේ නැහැ. කෙලින්ම ගියා සෝපක ගාව. කෙලින්ම ගියා අඟුලිමාල. දැන් අද බුදුජානක වහන්සේ හිටියානම් අඟුලිමාල ගාවට යන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉඩ දෙයිද? කවදා හරි අවසරයක් කිල්ලොත් මට මේ යක්ෂයා කොට ගන්න ඕනේ කියලා අනේ බුදුහාමුදුරුවෝ බේර ගන්න ඕනේ අඟුලිමාල නම් මොන වුණත් කමක් නැහැ කියලා. නිකමට හරි බුදුහාමුදුරන්ට වග වෙන්න තිබුණා නම් කාට හරි යයිද අඟුලිමාල ගාවට? අඩු ගානේ අඟුලිමාලගේ අම්මා දැනගත්තා අද බුදුහාමුදුර යනවා කියලා අඟුලිමාල කාට යනසලා බුදුහාමුදුර කාට ගියා සාංශෝගේ වසලැත් එක්ක අරන් ඉපාව කමහා මදා ගියා. ඒව නැති නිසානේ බුදුහාමුදුර කෙලින්ම අඟුලිමාලට ගියේ. කෙලින්ම නාලගිරි යතා ඉදිරියට එනකොට පිටිපස්සේ ඉන්න ආනන්ද හඳුරු ඉදිරියට තුන් සැරයක් පැන්නලු අනේ මේ සුකුමාර චරිතයක් ඇති බුදුහාර උස්සලා පොළවේ ගහන ඇති බලන්න බෑ ආනන්ද හඳුරන්න. ඉතින් කිව්වා ආනන්ද පිටිපස්සට ගියා දෙවෙනි සැරේ තාන දාමුදට අනත් ඇසට යන තුන්වෙනි සැරේ තාන දාමුන පස්සට යන එතකොටම පාරෙන් පයින් අම්ම කෙනෙක් ගතින් බබා වැටෙනලු බිම ඇතා ගියාලු දාන්න යන බුදුහාමර කියන මේ උඹ මෙහෙවලා තියෙන දරුවට විරුද්ධව නෙවෙයි දරුවා හැරිලා මයි ළඟට වරයි උඹ ඉවල තින්නේ මට පරිණ ඉස්සරහට කියලා දෙරඩවස කියන්නේ මේ උඹත් ඇතා මාත් ඇතා බුගොන්නනේ අපායයි ඇතාගේ ඩෝප් එකේ ඉඳලා දන ගැහුවා බුදුහාමුදුරු කාලේ තිබුණ ඇත්ත 16 ගේ ශක්තිය. උසල බිමාන්නන්න තිබුණ ඇත්තට ඒ වෙලාවට ආපුව කොළඹ කොළඹක එළියට එන්නේ. අත හෙල්ලුවේ නැහැ. උඹත් ඇත. මාත් ඇත. මොකොන්නනේ අපායට යන. මොනම විදිහකට ඒජන්සි දාන්නේ නෝ ප්‍රොක්සි. කෙලින්ම කතා කරන්න මේ සතිය කියන අන්තිම දක්ෂ ගුණයක් තමයි short to the point. short and sweet. කවදාකවත් කවුරුත් තරහ කතා කරන්න යන්න එපා. ඒ කියන්නේ ගසා ගන්න. මම අපෑම. කෙලින්ම අවශ්‍ය ප්‍රශ්න කියලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට බුදුහාම කියන්නේ වික්ත ප්‍රතිබල කියලා. භික්ෂුවක් නිතරම වික්ත වෙන්න ඕන ප්‍රතිබල වෙන්න ඕනේ. අපායට ගියත් මාරයා ඉදිරියට આવත් යකා ඉදිරියට આવත් උඹ කවුද කියලා ඔය සීරිමත් ස්ටයින් අහන්න බෑ උඹ කවුද කියලා වෙවුලල වැටෙනවා. බුද්ධිමත් වෙනා යකා මොනේ යකාටවත් ගෙලින්නම ඇහුවොත් ඉවරයි. දුවන්න ගියොත් එළවනවා. දුවන්න ගියොත් එළවනවා. ඒ නිසා යකාට හරි ගමන් නැහැ කියලා තියෙන්නේ මූණ දීපා. ඒ නිසා මූණ දීමේ ශක්තිය. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දැකීමේ ශක්තියම තමයි මේ කියන්නේ අපි ඇත්තට හරි බයයි. අපි කාට හරි කියලා වැඩේ කරගන්න හදනවා. මන්ත්‍රීතුමාගේ ලියුම ගන්න හදනවා. එහෙම නැත්නම් මේ පන්දමක් ගහලා වැඩ කරන සුදුසු ගන්න දෙන මොකටද පන්දම්? සුදුසුම තියෙනවා යාම්බේ. ආන්නේ ගතියම ජීවිතේ හරීම සරලයි. අපිම වෙලා තියෙන්නේ මේ අපේ වැඩේට කවුරු හරි කරાવી අර එකින් උදව් ගත්තොත් කරද හැකි මෙයාගේ ෆේවර් එකක් ගත්තොත් කරද හැකි ඒ හැම එකකින්ම තියෙන්නේ බය අඩුකමක් තියෙනවා ධර්මයේ වැඩ කරන යනකොට ඒ බය අඩු ගති නැති වෙලා සත්‍යයට මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා ඒක මේ පරිණාමය හරහා එන්නේ ගොඩක් කල් යනවා. නමුත් අඩු ගන්න විශ්වාස කරන්න මුලදිම මේ සැක නොකළ යුතු තැන්වල සැක කරන්න යෑමෙන් ප්‍රශ්න කාදාකත් කෙලවර වෙන්නේ දික්කසාදකින් තමයි කෙලවර මේ තියෙන කතාවේ දික්කසාද වෙන්න වෙනවා. සෝවාන් වෙනවයි කියලා කියන්නේ අවික්කප්පසාදේ. නොසැලෙන සද්ධාාවක් කියන බුදුහාමුදුරුවෝ කෙරෙහි ඔය සුපබුද්ධ කුට්ටි සුපබුද්ධ කියලා කියන්නේ කුෂ්ඨ රෝගියෙක් මුළු ඇඟ පුරාම හොරි ඇදිච්ච ආංගිරි ගන්න විදිය හොරි ඇදිච්ච මිනිස්සෙක්. සුපබුද්ධයි කියලා කියන්නේ රෑදේ රැහැමැද මිනිස්සු අවදි කරනවා කියන අදහස. මේ අක්ෂය මේ වගේ බණක් කියන වෙලාවක ඇවිල්ලා පිටිපස්සෙන් වාඩි වුණා. එයා හිතුවේ මෙතන कांड දෙන තැනක් කියලා, දන්සලක් කියලා න්යාය. බණ අහලි වුණාට පස්සේ <clears throat> මෙතන ඉන්න එක්කෙනෙක්වත් සුවානුනේ නැහැ. මේ ඊ වෙලාවට කන්න බලන අවසුපබුදු කුටි සුවානුනා. මිනිහට තේරෙනවා මේ වෙනසක් පස්සේ ඔක්කොම සෙන ගැන්නල මේ කුෂ්ඨ රෝගියානේ. බුදුහාමුදුර ළඟට ඇවිල්ලිවලා වැඳලා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව අත්දි ගැහැරලා යමක් පෙන්වනා වගේ රැහැදේ රැහැමැද යමක් බලන්න පහනක් පත්තු කරා වගේ පාර දන්නේ මිනිහෙකුට පාර කිව්වා වගේ මම මැරෙනකන් අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට මම සරණ යනවා කියලා බුදුහාමුදුර සරණ කියලා ගියා. ඊළඟ ටිකක් දුරක් යනකොට සක්‍ර දෙවේන්ද්‍රයාට හිතුණලු මේ අක්ෂයාගේ වෙච්ච වෙනස ඇත්තද කියලා බලන්න. ඊට පස්සේ කිව්වලු උඹ කුෂ්ඨ රෝගියෙක් ඔබ හැම කෙනෙක්ගේම අතපල්ලේ වැටිච්ච එකෙක්. මම ඔබට සියලු සැප ලබලා දෙනවා බුදුන් බුදුන් නෙවෙයි කියනවා නම් කියලා. ඊට පස්සේ කතා කරන උඹ කවුද කියලා ඒවලු. සක්‍ර දෙවේන්ද්‍රවත් කෙලින්ම ඇහුවොත් ඩෙන්ටි කාඩ් එක කිල්ලොත් දෙන්න ඕන. ඩෙන්ටි කාඩ් එක දෙන්න තු ඉන්න බෑ. දුන්නාට මම කිව්වා උඹට වැඩි කල් සක්‍රත සද්දවිය කරන්න හම්බ වෙන්නේ මම කවුරු කියලා දන්නවද කියලා ගලුම. ඕනේ ලෝකෙ තියෙන මොන සම්පත් දුන්නත් බුදුන් බුදුම තමයි. ධර්මේ ධර්මේම තමයි. සංඝයා සංඝයාම තමයි කියවරසේ සක්ත දේවේන්ද්‍රයා සහල වෙල බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ මැවිලා ඇහුවා මේ යක්ෂය ආමු හිඟන්නා. ඊට පස්සේ ආමු දිලින්දා අතපල්ලෙන් වැටිච්ච එකා ඒතර බුදුහාමුදුරු කියනවා එනකොට දිලින්දා වුණාට යනකොට අදලිද්දයි. එනකොට මෝඩයා වුණාට යනකොට ප්‍රඥාවන්තයි. මොකද ඌ සත්‍ය ආර්ය ධනයෙන් ආඩ්‍යයි එක ආර්ය ධනයක් තමයි ශ්‍රද්ධාව. සැක කරන්නේ. අද මේ ලෝකෙ මෙච්චර හම්බ කරපු දේ කාලා පුදියන්න බැරි සැකේ නිසා. වහ වුණත් කන්න සැක නැතුව වහ වෙන්නේ නැහැ. වහ වුණත් කන්න සැක නැතුව වහ වෙන්නේ නැහැ. අමෘතේ වුණත් කන්න සැකෙන් වහ වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය කරලා තියෙන සෝවාන් මාර්ගයේ මේ ත්‍රිවිධ රත්නයේ කෙරේ තියෙන සැලෙනකට චපල ගතිය විශ්වාස කරන්න තියෙති පැත්තකට දාලා ඒ තුන වෙනුවෙන් මරණක් කරන්නේ ඒ තුන වෙනුවෙන් අතප්පයක් කරන්නත් කමන්නේ කියලා ගිය ගමන් සම්පූර්ණ ආරක්ෂාව සැලසෙයි. ඒ සමේ විචිකිච්ඡාව ඔය මාර්ගේනාවේ හත් වෙනි බලවේගය. හත් වෙනි බලඇණිය. එනිසා අපි හිතන්නේ දැන් යනවා ඉස්සරහට. හම්බ වෙනවා කට්ටිය. ඊට ප්‍රශ්නේ පමණයි. ඔව් වෙලාවත් අපේ හරියාගෙන යනවා කෙසේ නමුත් වෙන මේ කිවිතු කළ යුතු දෙයක් තියෙනවා නම් අපේ සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා. ඔඩියෝ මොකද කියන්නේ? සන්තෝෂද සම්බන්ධ වෙන්න තියෙද මේ දරුවෝ මෙතන පන්සලේ දහම් පාසලේ මම 50ක් විතර ගෙනල්ලා එක දවසක් රිට්‍රීට් එකක් කරා දවස් පැය හතරක් විතර ඊට පස්සේ පිරිවෙනම හතර දිනකට මම එන්නේ ගියා කම්පියුටර් වලට පුරුදු වෙලා රෙකෝඩින් පුරුදු වෙන්න ගෑන ළමයි හතර දිනේ තෝරලා නව ලෝකෙට ඇරියා ෆස්ට් ඒඩ් පුහුණු කරා අද දෙවෙනි දවසේ ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට දැන් අද අරවින්දට එන්න විදියක් නැහැ එනකොටම මේ දෙකත් ඇවිල්ලා රෙකෝඩින් කරනවා ඉතින් සන්තෝෂයි. අඩු ගන්න මෙහෙම තැනක ඇවිල්ලා ඉඳගෙන ඉඳලා ගියත් අපි දහම් පාසල යනකොට අපිට එහෙම අවස්ථාවක් හම්බුනේ නැහැනේ මෙහෙම මුහුණුත් භාවනා කරනවා ඇති නැතුව ඇති වෙනම දෙයක්. නමුත් අඩු ගන්න මේ පිරිසක් ඇතුලේ ඉන්නේ භාවනා කරනවා. ඉතින් අරවින්ද කතා කරලා කිව්වා මට උගන්වන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ හතර දෙනාම කම්පියුටර් දන්නවා කියලා. ඉතින් මට තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩ ගන්න එක විතරයි. වැඩගත්ත විසි මේ සාසනික වැඩක් නේ. ඉතින් කාට වුණත් දෙපැත්තටම සන්තෝෂ වෙන්න පුළුවන්. හොඳයි අපිට වෙන සභාගත කරන්න ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා අද තුන්වෙනි වාරේ වෙන්නේ නැති පස්වෙනි දවසේ නිම කරනවා අපි නැවත පැයක සක්මනකට පස්සේ තුනට රැස් වෙනවා සාමූහික භාවනාවක් සඳහා ශිරු දෙනාටම තෙරුවන් සරණයි